තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයන් අතර ශ්‍රේෂ්ඨ වූ විශේෂ වූ ධර්මයේ වශයෙන් සැලකෙන මේ පරමාර්ථ ධර්මයන් පිළිබඳවයි අපි මේ සාකච්ඡා කරන්නේ. ඒ අනුව අපි පසුගිය දිනේදී සාකච්ඡා කළේ මේ චිත්ත චෛසික සංප්‍රයෝග පිළිබඳව. ඒ අනුව අපි සබ්බචිත්ත සාධාරණ චෛතසිකයන්ගේ සම්ප්‍රයෝගණය පිළිබඳවත් ඒ වගේම ප්‍රකීර්ණක චෛතසිකයන්ගේ සම්ප්‍රයෝගණය පිළිබඳවත් ඒ වගේම අකුසල චෛතසිකයන්ගේ සම්ප්‍රයෝගණය පිළිබඳවත් සාකච්ඡා කළා. අද දිනේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ දැන් චෛතසික ධර්ම ඉගෙන ගන්නකොට මේ චෛතසික ධර්ම රාශි වශයෙන් රාශි තුනකට බෙදා සාකච්ඡා කළා. ඒ අනුව මුලින්ම අපි අන්‍ය සමාන රාශිය වශයෙන් අකුසල රාශිය සහ සෝභන රාශිය වශයෙන් තමයි ඒ දේවල් සාකච්ඡා කළේ. ඉතින් ඒ චෛසික ධර්මයන් අතර අන්‍ය සමාන චෛසික ධර්මයන්ගේ සහ අකුසල චෛසිකයන්ගේ සම්ප්‍රයෝග ණය කෙතෙක්ද කියලා මේ හැම කෙනෙක්ම දැන් හොඳින් දන්නවා. ඒ අනුව අපි සබ්බචිත්ත සාධාරණ චෛසික ධර්මයන්ගේ සම්ප්‍රයෝගණය එකක් වශයෙන් ඉගෙන ගත්තා. ඒ වගේම ප්‍රකේරණක චෛසිකයන්ගේ සම්ප්‍රයෝගණය හයක් වශයෙන් ඉගෙන ගත්තා. ඊළඟට අකුසල චෛසිකයන්ගේ සම්ප්‍රයෝගණය අපි ඉගෙන ගත්තා මෝහ චෛසිකයේ වශයෙන්, ලෝභාත්‍රිකයේ වශයෙන්, ඊළඟට ඉගෙන ගත්තා දෝෂ චතුස්කය, ඊළඟට තීන මිද්දද්වේ සහ විචිකිච්ඡාව වශයෙන් අපේ ඉගෙන ගත්තා. ඉතින් අද අපි සාකච්ඡා කරන්නේ මේ සෝභන රාශියේ පවත්නා චෛසික ධර්මයන්ගේ සම්ප්‍රයෝගණය කෙතෙක්ද කියලා. එතකොට සියලු මේ සම්ප්‍රයෝගණය ඉගෙන ගන්නකොට මේ සෝබන චෛසික ධර්මයන්ගේ සම්ප්‍රයෝගණය සියල්ල හතරක් තියෙනවා. ඒතර සෝබන රාශිය කොටස් වශයෙන් බෙදෙනකොට එතන චෛසික ධර්ම අපි 25ක් සාකච්ඡා කළා. ඒ 25 අතර ඉගෙන ගත්තා සෝබන සාධාරණ චෛසික ධර්ම ඊළඟට විරති වශයෙන් විරති තුනක් ඉගෙන ගත්තා. අප්පමඤ්ඤා වශයෙන් චෛසික ධර්ම දෙකක් ඉගෙන ගත්තා. ඊළඟට ප්‍රඥා චෛතසිකය. අන්න ඒ අනුව තමයි එතන සම්ප්‍රයෝගණය හතරක් බවට පත් වෙන්නේ. එතන මේකේ සම්ප්‍රයෝගණය තේරුම් ගන්න පහසුයි. මොකද මේ සෝබන චෛසික ධර්ම යෙදෙන්නේ සෝබන සිත්වල පමණයි. ඒතර සෝබන සිත් සියල්ල 59ක් තියෙනවා නේ මතකයිනේ. ඒතර සෝබන සිත් 59ක් කියලා අපි කිව්වේ දැන් සියලු සිත් 89යි. ඒ 89න් අසෝබන සිත් 30ක් අපි ඉගෙන ගත්තා. ඒ කියන්නේ අකුසල් සිත් 12යි, අහේතුක සිත් 18යි, අයිති වෙන්නේ අශෝභන සිත් කොට්ටාසයට. එතකොට ඉතිරි සිත් 59ම සෝබන සිත්. ඒ කියන්නේ සෝබන සිත් 24යි. කියන කාමවචර වශයෙන් තින සෝබන සිත් 24යි. මහග්ගත සිත් 27යි. ලෝකෝත්තර සිත් 8යි. කියන මේ 59 තමයි අපි සෝබන සිත් වශයෙන් හඳුන්වන්නේ. එතකොට මේ සෝබන චෛතසිකයන්ගේ මේ සෝබන රාශිය තුල තියෙන චෛසික ධර්මයන්ගේ සම්ප්‍රයෝගණය සොයනකොට අපි මේ සිත් 59 තුල පමණ සෙවිය යුත්තේ. මොකද අසෝබන සිත්වල මේ සෝබන නාමයෙන් සඳහන් වන කිසිම චෛසික ධර්මයක් යෙදෙන්නේ නැති නිසා. ඒතර මුලින්ම තියෙන්නේ සෝබන සාධාරණ චෛසික 19ක්. අපි සද්ධා සති ආදී වශයෙන් ඒ 19 පිළිබඳව හොඳට සාකච්ඡා කළා. එතකොට මේ සෝබන චෛතසික ධර්මයන්ගේ මේ සෝබන සාධාරණ චෛතසික ධර්මයන්ගේ සම්ප්‍රයෝගන එකයි තියෙන්නේ. ඒ කියන්නේ මේ සෝබන සිත් 59 තුල එකක්වත් අඩු නැතිව මේ සෝබන සාධාරණ චෛතසික ධර්ම 19ම යෙදෙනවා. එතකොට මේ සෝබන සාධාරණ චෛතසික ධර්ම 19න් තොරව මේ කිසිම සෝබන සිතක් පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් සෝබන සිත් වශයෙන් අපි සෝබන සිත්වල ඉගෙන ගත්තා කුසල විපාක ක්‍රියා වශයෙන් තිබෙනවා කුසල් සිත් 20 කුසල් සිත් 8යි විපාක සිත් 8යි ක්‍රියා සිත් 8යි වශයෙන් සෝබන සිත් 24ක් හාම සෝබන වශයෙන්. ඊටර මේ අපි පළවෙනි සිත හැටියට ඉගෙන ගත්තේ සෝමනස්ස සහගත ඥාන සංපයුක්ත අසංඛාරික සිත වශයෙන්. අන්න ඒ සිත පහළ වෙනකොට මේ සෝබන සාධාරණ වශයෙන් තියෙන ඡායසික ධර්ම 19න් තොරව පහළ වෙන්නේ නැහැ. කියන්නේ අනිවාර්යයෙන්ම මේ 19 ඒ සියලු සෝබන සිත්වල එකක්වත් අඩු නැතිව ඒකාන්ත වශයෙන් යෙදෙනවා. ඒතර මේ සෝබන ඡයිසික 19ම සාධාරණ 19ම නියත යෝගී ඡයිසික ධර්ම හැටියට තමයි හඳුන්වන්නේ. හේතුව තමයි යම් සිතක යෙදෙනවා නම් ඒ කියන්නේ යෙදෙන්නේ මේ සෝබන වශයෙන් තියෙන සිත් 59 තුල පමණයි ඒ යෙදෙන අවස්ථාවන් තුල පවා එකක්වත් අඩු නැතිව ඒකාන්ත වශයෙන්ම යෙදෙනවා. ඉතින් ඒක තේරුම් ගන්න තියෙන්නේ කෙටියෙන් තේරුම් ගන්නකොට මේ සෝබන සාධාරණ චෛසික ධර්ම 19න් තොරව කිසිම සෝබන සිතක් පහළ වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා තමයි මේ වාට සෝබන සාධාරණ චෛසික කියන නාමයෙම යෙදිලා තියෙන්නේ. ඉතින් ඒකේ චෛසික සම්ප්‍රයෝගයේ එපමණයි. ඉතින් ඒක බොහොම පහසුයි කියලා කිව්වේ. මොකද දැන් සද්ධාවෙන් තොරව ඊළඟට සද්ධා සති හිරියොත්ප්ප తත්‍ර මජ්ජත්තතා අලෝභ අදෝස ඊළඟට කාය පස්සද්දි චිත්ත පස්සද්දි කාය ලහුතා චිත්ත ලහුතා කාය මුදුතා චිත්ත මුදුතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා කායුජ්ජුකතා චිත්තුජ්ජුකතා කියන මේ 19න් තොරව මේ සෝබන සිතකට පහළවීමේ හැකියාවක් නැහැ. කියන අපේ තුර දැන් අර සෝබන සිත් වශයෙන් ඉගෙනගත්ත මේ කාමාවචර කුසල් සිත් 8න් එකක් පහළ වෙනවා නම් ඒතර අපි යම්කිසි කුසලයක් සිදු කරනවා නම් ඒ 8න් එකක්නේ පහළ වෙන්නේ. ඒතර ඒ පහළ වෙන හැම සිතකම මේ 19 යෙදෙනවා. මොකද ඒක පැහැදිලියි. දැන් කෙනෙක්ට කුසලයක් කරන්න සද්ධාාවක් තියෙන්න ඕන. තුරන්න සද්ධාවෙන් තොරව කුසලයක් සිදු කිරීමේ හැකියාවක් නැහැ. ඒ වගේම ඒ කෙනාට සිහිය තියෙන්නත් ඕන. අන අසහියෙන් යුක්තව කුසල් කිරීමේ හැකියාවක් නැහැ. ඒතර සද්ධා සති. ඊළඟට හිරියොත්ප් දෙක තියෙන්න ඕනේ. කියන්නේ මේ පවට ලැජ්ජාවන ස්වභාවය, පවට භයවන ස්වභාවය තියෙනවා. ඉතින් ওই විදිහට අපි දැන් ඒ චෛසික ධර්මය විස්තරාත්මකව ඉගෙනගෙන තියෙන නිසා ඒ ඒ චෛසික ධර්මයන්ගේ ලක්ෂණ අපි හඳුනාගෙන තියෙනවා. අන්න ඒ යනුවේ එක එක චෛසික ධර්මයක් ගැන අපි නුවණින් විමසනකොට පැහැදිලිව Tamanට වැටහෙනවා මේ 19න් තොරව ඒ සෝබන සිතකට දැන් අපි දැන් උදාහරණ වශයෙන් ගත්ත මේ කුසල් සිත් 8 පහළ වීමේ හේතුවක් නැහැ කියන එක. ඉතින් ඒ නිසා මේ සෝබන නාමයෙන් යෙදෙන මේ චෛසික ධර්ම 19 අනිවාර්යයෙන්ම හැම සෝබන සිතකම යෙදෙනවා. කියන්නේ කාමවචර වශයෙන් තියෙන මේ සෝබන සිත් 24මත් යෙදෙනවා. මහග්ගත සිත් 27 කියලා අපි කිව්ව මේ රූපවචර සිත් 15ත් අරූපවචර සිත් 12 තුලත් යෙදෙනවා. ඊළඟට ලෝකෝත්තර සිත් 8 තුලත් ඒකාන්ත වශයෙන්ම යෙදෙනවා. ඒක සම්ප්‍රයෝග ණය එපමණයි. ඊළඟට තියෙන්නේ විරති 3. කියන්නේ අපි විරති 3 වශයෙන් ඉගෙන ගත්තේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියලා. එතකොට මේ විරත චෛසික ධර්මයන්ගේ කෘත්‍ය කුමක්ද කියන එක අපි අවබෝධ කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ දැන් යම් දැන් සම්මා වාචා කියලා කියන්නේ යහපත් වචන කතා කිරීම. එතකොට සම්මා කම්මන්ත කියන්නේ යහපත් කර්මාන්තයේ යෙදෙන එක. සම්මා ආජීව කියලා කිව්වේ තමන්ගේ මේ ජීවිකාව යහපත් ආකාරයෙන් පවත්ව ගන්න එක. එතකොට අන්න යම් අවස්ථාවක අපේ දැන් මල් පූජා කරනකොට දැන් මල් පූජා කරනකොට අර කුසල් සිත් අට තුල ඒ අතරින් එකක්නේ පහළ වෙන්නේ. නමුත් සෝබන සාධාරණ චෛසික 19 මේකේ යෙදෙනවා. හැබැයි විරත් චෛසිකේ තුල යෙදෙන්නේ නැහැ. මොකද දැන් අපි යම් අවස්ථාවක දැන් මිච්ඡා වාචයෙන් වැළක්වමින් තමයි සම්මා වාචා කියන විරත් චෛසිකේ පහළ වෙන්නේ. අන්නතර මේ වාගේ තියෙන ලක්ෂණයේ හැටියට කියනකොට සම්ප්‍රයෝගණය හැටියට කියනකොට කියලා දෙනවා මේ විරති පහළ වෙනවා නම් පහළ වෙන්නේ මේ සෝබන සිත්වල අපි ඉගෙන ගත්ත මේ කාමවචර සෝබන සිත් 24 තුල තියෙන කුසල් සිත් 8 පමණයි පහළ වෙන්නේ. ඒ කියන්නේ ලෞකික සිත් වලින් නම්. ඒ කවරක් නිසාද මේ පහළ වෙන අවස්ථාව තුලත් ඒක ඒකාන්ත වශයෙන් නියත යෝගී වෙන්නේ නැහැ. අනියත යෝගී. අනේත යෝගී කියලා කියන්නේ ඒ ඒ අවස්ථාවන් තුල පමණයි යෙදෙන්නේ. කියන්නේ අපි දැන් මිච්ඡා ආජීවයෙන් වැළක් වෙනකොට තමයි සම්මා ආජීවය පහළ වෙන්නේ. ඊළඟට මිච්ඡා කර්මාන්තයෙන් වැළකෙනකොට තමයි සම්මා කම්මන්තය පහළ වෙන්නේ. මිච්ඡා වචනයෙන් වැළක් වෙනකොට තමයි සම්මා වාචා කියන චෛසික ධර්මයේ පහළ වෙන්නේ. ඒතර ඒකෙන් කරන්නේ ඒ අදාළ අකුසල කර්මයන්ගෙන් තමන්ව වෙන් කරනවා. වලක්වනවා. ඒ නිසානේ විරිත කියලා කියන්නේ. ඉතින් අන්න ඒ නිසා කියන පහළ වෙතොත් පහළ වෙන්නේ මේ ලෞකික සිත්, කියන්නේ ලෞකික වශයෙන් තියෙන මේ සෝබන සිත්වල නම් පහළ වෙන්නේ මේ කුසල් සිත් අටේ පමණයි. ඒ පහළවන අවස්ථාව තුලත් ඒකාන්ත වශයෙන් පහළ වෙන්නේ නැහැ. අවස්ථානුරූපීව පමණයි පහළ වෙන්නේ. ඒ නිසා ඒක අනියත යෝගී චෛතසික ධර්මයක්. ඒ හැරුණකොට ආය පහළ වෙනවා නම් පහළ වෙන්නේ මේ විරති චෛසික තුන ලෝකෝත්තර සිත් 8හි පමණයි. ඒ ලෝකෝත්තර සිත් 8හි පහළ වෙන්නේ සීල විසුද්ධිය සම්පූර්ණ කරමින් දැන් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන කොටස් තුන අයිති වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීලය කියන කොටසේටනේ පැහැදිලිනේ දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල සමාධි ප්‍රඥා වශයෙන් බෙදෙනකොට සම්මා දිට්ඨියයි සම්මා සංකප්පයයි අයිති වෙනව ප්‍රඥාවට. ඊළඟට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තුන අයිති වෙන්නේ සීලයට. ඊළඟට සම්මා සති සම්මා සමාධි සම්මා වායාමත් එක්ක අයිති වෙන්නේ මේ සමාධි කියන කොටාසයට. එතකොට දැන් ලෝකෝත්තර සිත්වල සීල විසුද්ධිය සම්පූර්ණ කරමින් මේ චෛසික තුන එකවරම යෙදෙනවා. ලෝකෝත්තර සිත් 8ේම. ඒතර ලෝකෝත්තර සිත් 8 තුල මේ විරති චෛසික ධර්ම නියත යෝගී. ඒත නමුත් අපි අර කාමවචර සිත්වල මේ සෝබන වශයෙන් තියෙන ඒ කුසල් සිත් 8 යෙදෙනකොට හැබැයි කිසිම අවස්ථාවක මේ තුන එක සිතක යෙදෙන්නේ නැහැ. පැහැදිලිනේ ඒක. ඒ කියන්නේ එක සිතක යෙදෙන්න හේතුවක් නැහැනේ. යෙදෙන්න හේතුවක් නැහැ කියන්නේ දැන් සම්මා වාචා කියන චෛසික ධර්මයේ පහළ වෙන්නේ මිච්ඡා වචනයෙන් වලක් වෙනකොට. ඒතකොට ඒ මොහොතේම සම්මාජීවෙන් වැළැක්වීමෙන් ඒ විරතිය පහළ වෙන්නේ නැහැ. ඒ නිසා මතක තබාගත යුතු කාරණාවක් තමයි කිසිම අවස්ථාවක් තුළ මේ කුසල්සිත 8 මහා කුසල්සිත 8 තුළ විරති චෛසික යෙදෙනකොට හැම වෙලාවකම යෙදෙන්නේ නැහැ. යෙදෙන්නේ ඒ ඒ අදාළ වරදින් වළක්වන අවස්ථාවේ පමණයි. ඒ දෙනකොටත් ඒ චෛසික ධර්ම තුනම එකවර එකක් එකසිතක් තුල යෙදෙන්නේ නැහැ වෙන්වෙන් වශයෙන්ම තමයි යෙදෙන්නේ. නමුත් ලෝකෝත්තර සිත් 8 තුල යෙදෙනකොට සීල විසුද්ධිය සම්පූර්ණ කරමින් මේ තුනම මේ ලෝකෝත්තර සිත් 8 එකවරම යෙදෙනවා. අන්න ඒකයි වෙනස. ඒක පැහැදිලිනේ. කියන්නේ මහා කුසල් සිත් 8 යෙදෙතොත් යෙදෙන්නේ අවස්ථානුරූපීව පමණයි. ඒ යෙදෙන කොටත් එකවර යෙදෙන්නේ එකක් පමණයි. නමුත් ලෝකෝත්තර සිත් 8 යෙදෙනකොට මේ තුනම එකවර යෙදෙනවා සීල විසුද්ධිය සම්පූර්ණ කරමි. එතකොට ඒ යෙදෙන නොයෙදෙන චෛසික ධර්ම ගැන හොයනකොට මේ විරත චෛසික ධර්ම යෙදෙන්නේ සිත් 16ක පමණයි නොයෙදෙන සිත් තියෙනවා කීයක්ද එතකොට 73ක් නේ. ඒතර හරිනේ 89 73යි නේ. ඒතර 73ක තමයි යෙදෙන්නේ. ඉතින් ඔය දෙන්නේ 73. ඒ 73 මොනවද කියලා හොයාගන්න පුළුවන් නේ. කියන්නේ අසෝබන සිත්ති කොහොමත් යෙදෙන්නේ නැහැ. ඒතර ඒ 30 අතාරිනවා. ඊළඟට සෝබන සිත් 24 තුලත් කුසල් සිත් 8 පමණයි යෙදෙන්නේ. විපාක සිත් 8 යෙදෙන්නේ නැහැ. ඊළඟට ක්‍රියා සිත් 8 යෙදෙන්නේ නැහැ. මහග්ගත සිත් 27 යෙදෙන්නේත් නැහැ. ඒතර යෙදෙන්නේ ලෝකෝත්තර සිත් 8 8 තුලයි මහා කුසල් සිත් 8 තුලයි කියන සිත් 16ක පමණයි නොයදෙන සිත් 73යි. ඒක තමයි විරති චෛසිකයන්ගේ සම්ප්‍රයෝගය. ඊළඟට තියෙන්නේ අප්පමඤ්ඤා කියන චෛසික ධර්ම දෙක. ඒතර අප්පමඤ්ඤා කියලා අපි හැඳින්වුවේ කරුණාව සහ මුදිතාව කියන කොට්ටාසයන් දෙක. ඒතර මේවා මේ සතර බ්‍රහ්ම විහරණවලට අදාළ කාරණාවක්. ඒතර කවරක් නිසාද මෙතන මෛත්‍රිය සහ උපේක්ෂාව කියන එක නොයදුනි. ඒතර මෛත්‍රිය කියන එක අද්වේෂය තුල සඳහන් වෙනවා. ඊළඟට උපේක්ෂාව කියන එක తත්‍ර මජ්ජාත්තතාව තුළ යෙදෙනවා. අපි ඒක මීට කලිනුත් මතක් කරලා තියෙනවා. අන්න ඒ නිසා තමයි මෙතන කරුණා සහ මුදිතා කියන චෛසික ධර්ම දෙක විතරක් අරගෙන තියෙන්නේ. එතන මේ චෛසික ධර්ම දෙකේ සම්ප්‍රයෝගණය සොයනකොට මූලික වශයෙන් කියනවා දැන් චෛසික ධර්ම දෙක අපි කතා කරපු මේ කුසා මහා කුසල්සෙත් අට තුල යෙදෙනවා. ඒ යෙදෙන්නේ හැම අවස්ථාවකම යෙදෙන්නේ නැහැ. ඒතර මේක මේ අප්‍රමාඤ්ඤා පහළ වෙන්නේ අප්‍රමාණ වූ සත්වීන් අරමුණු කරගෙනයි. ඒතරනේ යම්කිසි කෙනෙක් යම්කිසි සත්ව කොට්ටාසයක් විශේෂෙහි කරුණාව උපද්දවනකොට අන්න එතකොට පහළ වෙනවා ඒක ඒ කුසල් සිත්වල පහළ වෙනවා. ඒතර යම් අවස්ථාවක යම් සත්ව කොටාසයක් විශේෂ මුදිතාව උපදවනකොට අන්න ඒ අවස්ථාව තුළ ඒ චෛසික ධර්මය ඒ කුසල් ස්ථිත තුළ යෙදෙනවා. අන්න ඒ නිසා මේ අප්‍රමඤ්ඤා දෙක ඒකේ සම්ප්‍රයෝගණය හොයනකොටත් ඒව වැටෙන්නේ අනියත යෝගී හැටියට. ඒ කියන්නේ ඒකාන්ත වශයෙන් නියත නැහැ. කියන අපේ සිතේ පහළවන හැම කුසල් සිතකම මේ කරුණා මුදිතා යෙදෙන්නේ නැහැ. නේ මොකද අපි හැම වෙලේම අනිත් සත්වයන් વિશે මහා කරුණාවකින් ඉන්නේ නැහනේ. <laughs> ඒ වගේම මුදිතාවෙන් ඉන්නෙත් නැහැ. ඒතර නමුත් අපි අනේක අප්‍රමාණෝ කුසල්සෙත් පහළ වෙනවා. නමුත් ඒ පහළ වුණාට අපි හැම වෙලේම කරුණා මුදිතා උපද්දවන්නේ නැහනේ. ඒතර අන්න අපි කරුණා භාවනාව කරනකොට මුදිතා භාවනාව කරනකොට අන්න ඒ මොහොතේ යෙදෙන කුසල් සිතේ මේ කරුණා මුදිතා යෙදෙනවා. ඒ වගේම අපි මේ දුක්ඛිත සත්ව කොට්ටාසයක් දිහා බලන්නේ ඒ ඇත්ත පිළිබඳව අපේ තුල කරුණාවක් හට ගන්නවා නම් අන්න ඒ අවස්ථාව තුලත් මේ කරුණාව කියන එකේ දෙනවා. ඒ වගේ මේ සැපෙන් ඉන්න අය දිහා බලලා දකිනකොට අන්න ඒ ඇත්තන් පිළිබඳව අපිට ඒ ඇත්ත පිළිබඳව සෝමනස්සයක් ඇති වෙනවා නම් යහපතක් නැවත නැවතත් ඒ ඇත්තන්ට ප්‍රාර්ථනා කරනවා නම් අන්න ඒ වෙලාවේ ඒ කුසල් සිත තුළ මුදිතාව යෙදෙනවා. අන්න එතකොට ඒ නිසා තමයි අනියත යෝගී කියලා කිව්වේ පහළවන හැම කුසල් සිතකම යෙදෙන්නේ නැහැ. ඒ යෙදෙන්නේ ඒ ඒ සත්වයන් අරමුණු කරගෙන කරුණා මුදිතා උපද්දවන අවස්ථාව තුළ පමණයි. ඊළඟට විපාක සිත්වල, ඒ කියන්නේ දැන් කාමාවචර වශයෙන් මේ ඉගෙන ගන්න සිත්වල සෝබන සිත් 24 බෙදෙන්නේ කුසල විපාක ක්‍රියා වශයෙන්නේ. ඒතර කුසල් සිත් 8 යෙදුනට මහා විපාක සිත් 8 කරුණා මුදිතා යෙදෙන්නේ නැහැ. නමුත් ක්‍රියාසිටවල යෙදෙනවා. මොකද සමහර විට රහතන් වහන්සේලාත් කරුණා මුදිතා උපද්දවනවා. ඒතරන්න ඒ කරුණා මුදිතා උපද්දවනකොට ඒ රහතන් වහන්සේලාට පහළවන ඒ මහා ක්‍රියාසිට අට තුලත් ඒ ඒ අවස්ථාව තුල මේ කරුණා මුදිතා ලැබෙනවා. නියත නැහැ අනියතයි. මොකද රහතන් වහන්සේලාත් හැම වෙලාවකම කරුණා මුදිතා උපද්දවන්නේ නැහැ. ඒ අවස්ථාවට අනුරූපීව පමණයි උපද්දවන්නේ. අන්න ඒ අදාළ අවස්ථාවන් තුළ මේ චෛසික ධර්ම ඒ ක්‍රියාසිටවල යෙදෙනවා. ඒතරන්නේ ඒ සිත් 16 යෙදෙනවා. ඊළඟට කර්මස්ථාන වඩනකොට දැන් ප්‍රථම ධ්‍යාන සිත් තුනේ, ද්විතීය ධ්‍යාන සිත් තුනේ, තෘතීය ධ්‍යාන සිත් තුනේ, චතුර්ථ ධ්‍යාන සිත් තුනේ කියන අන්න ඒ සිත්වලත් කරුණා මුදිතා යෙදෙනවා. පැහැදිලිනේ. ඒ කියන්නේ යම් කෙනෙක් දැන් කෙනෙට පුළුවන් කරුණා මුදිතා වඩලා ප්‍රථම ධ්‍යාන උපද්දවන්න පුළුවන්. ද්විතිය ධ්‍යාන උපද්දවන්න පුළුවන්. තෘතිය ධ්‍යාන උපද්දවන්න පුළුවන්. චතුර්ථ ධ්‍යානය උපද්දවන්න පුළුවන්. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් උපද්දවනවා කියන්නේ යම් යම්කිසි කෙනෙක් ඒ කරුණා භාවනාව වඩනකොට මුදිතා භාවනාව වඩනකොට අන්න ඒ ඒ ධ්‍යාන සිත්වල මේ කරුණා මුදිතා කියන චෛසික ධර්මයන් යෙදෙනවා. ඉතින් ඒ නිසා කියන ඒ සිත්වලත් යෙදෙනවා. එතකොට කරුණා මුදිතා කියන අප්‍රමඤ්ඤා යෙදෙන්නේ සෙත් 28ක පමණයි. ඒ 28 මතකයිනේ. ඒ කියන්නේ මහා කුසල් සෙත් 8යි, මහා ක්‍රියා සෙත් 8යි, ප්‍රථම ධ්‍යාන සෙත් 3යි, ද්විතිය ධ්‍යාන සෙත් 3යි, තෘතිය ධ්‍යාන සෙත් 3යි, චතුර්ථ ධ්‍යාන සෙත් 3යි කියන සෙත් 28 පමණයි යෙදෙන්නේ. ඒතර තව සෙත් කීයක නොයදෙනවද? එතකොට නොයදෙනවා ඔක්කොම සිත් 61 කනේ. එතකොට 61යි 28යි තමයි 59ක් වෙන්නේ නේ. එතකොට 61 යෙදෙන්නේ නැහැ. එතකොට ලෝකෝත්තර සිත් 8 කරුණාමුදිතා යෙදෙන්නේ නැහැ. ඇයි අපි ඉගෙන ගත්තා කරුණාමුදිතාව පහළ වෙන්නේ අප්‍රමාණ වූ සත්වයෙන් අරමුණු කරගෙන කියලා. ඒතර ලෝකෝත්තර සිත් වලින් කෙරෙන්නේ නිවන අරමුණු කිරීම පමණයි. එතකොට මේ ලෝකෝත්තර සිත් වලින් සත්ව ප්‍රඥප්තියක් අරමුණු කරන්නේ නැහැ. නිවන පමණයි අරමුණු කරන්නේ. අන්න ඒ නිසා තමයි ලෝකෝත්තර සිත් අට තුලත් අප්‍රමඤ්ඤා යෙදෙන්නේ නැහැ කියලා කියන්නේ. ඒතර දැන් පැහැදිලි යෙදෙන සිත් 28 මතකයි නම් නොයෙදෙන සිත් 61 කුමක්ද කියලා Tamanට සොයා ගන්න පහසුයිනේ. කියන්නේ දසෝබන සිත් එහෙම අපි අයින් කරනවා ඒ වගේ දෙන්නේ නැහැ. ඊළඟට සෝබන සිත් 24 නුත් විපාක සිත් 8 යෙදෙන්නේ නැහැ. ලෝකෝත්තර සිත් 8 යෙදෙන්නේ නැහැ. ඊළඟට පංචම අධ්‍යාන සිත් වල යෙදෙන්නේ නැහැ. ඉතින් පංචම අධ්‍යාන සිත් කීයක් තියෙනවද? දැන් පංචම අධ්‍යාන සිත් තියෙනවා. දැන් රූපවචර සිත් 15 තුල 3ක් තියෙනවා. අරූපවචර සිත් 12මයි තියෙන්නේ පංචම අධ්‍යාන සිත් ගණයට. එතන ඔක්කොම තියෙන එතකොට 15ක් තියෙනවා. අන්නේ 15 තුලත් අප්‍රමඤ්ඤා යෙදෙන්නේ නැහැ. කවරක් නිසාද? පංචම ධ්‍යාන සිත් තුළ උපේක්ෂාව තියෙනවා. අනිත් උපේක්ෂාව තියෙන නිසා මේ කරුණා මුදිතාව කියන කේ දෙන්නේ නැහැ. අන්න ඒ සිත් 61 තමයි නොයි දෙන්නේ. ඒ දෙන්නේ සිත් 28ක ඒ තමයි මහා කුසල් සිත් 8යි, මහා ක්‍රියා සිත් 8යි, ප්‍රථම ධ්‍යාන සිත් 3යි, ද්විතිය ධ්‍යාන සිත් 3යි, තෘතිය ධ්‍යාන සිත් 3යි, චතුර්ථ ධානය සෙත් තුනයි. පැහැදිලි නේක. අන්න ඒක තමයි මේ අප්‍රමඤ්ඤා කියන මේ කරුණා මොදිතා කියන චෛසික ධර්මයන්ගේ සංප්‍රයෝග ණය. ඊළඟට තියෙන්නේ ප්‍රඥා චෛසිකය. ඒතර ප්‍රඥා චෛසිකය සොයන කොටත් අපි සොය යුත්තේ සෝබනසිත 59 තුල පමණයි. ඒ කවරක් නිසාද අසෝබනසිත 30න් එකකවත් ප්‍රඥාව යෙදෙන්නේ නැහැ. එතකොට ප්‍රඥාව යෙදෙන්නේ ඥාන සම්පයුක්ත සිත්වල පමණයි. ඥාන විප්‍රයුක්ත සිත්වල ප්‍රඥාව යෙදෙන්නේ නැහැ. ඒ ප්‍රඥාවෙන් වෙන් වුණා නිසා. එතකොට දැන් සෝබන සිත් 24න් තියෙනවා ඥාන සම්පයුක්ත කියන්නේ ඥාන විප්‍රයුක්ත සිත් 12ක් තියෙනවානේ. පැහැදිලිනේ ඥාන විප්‍රයුක්ත සිත් 12ක් තියෙනවා කියලා කිව්වේ. දැන් අපේ කුසල් සිත් 8 ඉගෙන ගන්නකොට ඉගෙන ගත්තේ සෝමනස් සහගත ඥාන සංපයුක්ත අසංකාරික සසංකාරික ඥාන විප්පයුක්ත අසංකාරික සසංකාරික උපේක්ඛා සහගතත් ඥාන සංපයුක්ත අසංකාරික සසංකාරික ඥාන විප්පයුක්ත අසංකාරික සසංකාරික වශයෙන් එතකොට ඒ තුල තියෙන ඥාන විප්පයුක්ත සෙත් හතරක් තියෙනවා ඊළඟට විපාක සෙත්ලක් තියෙනවා ඥාන විප්පයුක්ත සෙත් හතරක් ක්‍රියා සෙත්ලක් තියෙනවා ඥාන විප්පයුක්ත සෙත් හතරක් එතකොට සෝබනසෙත් 24න් 12ක්ම ඥාන විප්‍රයුක්තයි. අන්නේ ඥාන විප්‍රයුක්ත සිත් 12 මේ ප්‍රඥාව යෙදෙන්නේ නැහැ. ඉතිරි සිත් සියල්ලගෙම යෙදෙනවා. ඉතිරි සිත් සියල්ල කියලා කිව්වේ ඒ කියන්නේ දැන් මේ ඥාන විප්‍රයුක්ත සිත් 12 හැරුණාම තව තියෙනවා ඥාන සම්පයුක්ත සිත් 12ක් තියෙනවා. ඒ ඥාන සම්පයුත් සිත් 12ත් යෙදෙනවා. මහග්ගත සිත් 27ත් යෙදෙනවා. මෙතන මහග්ගත සිත් 27 කියලා කිව්වේ රූපවචර සිත් 15යි අරූපවචර සිත් 12යි කියන මේ 27 තමයි මහග්ගත සිත් කියලා කිව්වේ. ඒ මහග්ගත සිත් 27ෙම ප්‍රඥාව යෙදෙනවා. ලෝකෝත්තර සිත් 8ෙත් ප්‍රඥාව යෙදෙනවා. එතකොට දැන් පැහැදිලි. එතකොට ප්‍රඥාව යෙදෙන සියල්ල ගත්තාම තියෙනවා සිත් 47ක් නේ. ඥාන සම්පයුත්ත සිත් තියෙන 47යි ඉතිරේ සිත් 42ම ඥාන විපයුත්තයි. මොකද මේක 89න් ගණන් ගන්නේ. ඒතර ඥාන සම්පයුත්ත සිත් 47යි. ඒ 47 තුල ප්‍රඥාව යෙදෙනවා. නොයෙදෙන සිත් සංඛ්‍යාව 42යි. ඒ 47 මතකයිනේ. ඒ කියන්නේ සෝබන සිත් 24 ඥාන විප්‍රයුත් සිත් 12 හැර තියෙන සිත් 12යි මහග්ගත සිත් 27යි ලෝකෝත්තර සිත් 8යි කියන සිත් 47 ප්‍රඥාව යෙදෙනවා. ඉතින් අන්නේ එපමණයි සම්ප්‍රයෝග ණය. එතකොට දැන් අපි දන්නවා මේ සිත් චෛසික ධර්ම 52ේම සම්ප්‍රයෝගය කෙතෙක්ද කියලානේ. ඒතර දැන් කෙනෙක්ට පැහැදිලි කරන්න පුළුවන් වෙන්නට ඕන ඒ ඒ චෛසික ධර්මයන් යෙදෙන සිත් සහ නොයදෙනසෙත් කවරක්ද කවරක්ද කියන එක පිළිබඳව. ඉතින් එතකොට අදින් අවසන් වෙනවා මේ සම්ප්‍රයෝගය කියන එක. ත්‍රේ තවත් මේකට අපි එකතු කරගත යුතු දෙයක් තියෙනවා මේ නියත යෝගී අනියත යෝගී චෛසික ධර්ම පිළිබඳව. ඒ කියන්නේ දැන් මේ චෛසික ධර්ම 52 තුලම නියත යෝගී වශයෙන් සඳහන් වෙන්නේ කවර චෛසික ධර්මද අනියත යෝගී වශයෙන් සඳහන් වෙන්නේ කවර චෛසික ධර්මද කියලා. අපි ඒ ඒ තැනදිත් මතක් කරලා තියෙනවා මේ මේවා නියතයෝගී වෙනවා මේවා අනියතයෝගී වෙනවා කියලා. නමුත් දැන් අපි සියල්ල සංක්ෂිප්ත වශයෙන් පැහැදිලි කර ගන්නට ඕන මේ චෛසික ධර්ම 52ේම නියතයෝගී වශයෙන් සහ අනියතයෝගී වශයෙන් තියෙන ඒ ඒ චෛසික ධර්මයන් මොනවද කියලා. එතකොට දැන් මුලින්ම සබ්බචේත්ත සාධාරණ චෛසික ධර්ම සහ ප්‍රකීර්ණක චෛසික ධර්ම කියන චෛසික ධර්ම 13ටම අපි කිව්වා අන්‍ය සමාන චෛසික ධර්ම කියලා. ඒතර මේ අන්‍ය සමාන චෛසික ධර්ම නියත යෝගී. නියත යෝගී කියලා කිව්වේ දැන් සබ්බචිත්ත සාධාරණ චෛසික ධර්ම අපේ පහළවන හැම සිතකම යෙදෙනවා. ඒකාන්ත වශයෙන් යෙදෙනවා. කවරක් නිසාද සබ්බචිත්ත සාධාරණ චෛසික ධර්මයන්ගෙන් එකක්වත් අඩුව කිසිම සිතකට පහළ හැකියාවක් නැහැ. ඒක නිසානේ සබ්බචිත්ත සාධාරණ කියලා හැඳින්වුවේ. ඒ නිසා යෙදෙන සිත්වල ඒකාන්ත වශයෙන් යෙදෙන නිසා නියතයි. එතකොට සබ්බචිත්ත සාධාරණ චෛසික ධර්ම හත නියත යෝගී. ඊළඟට විතක්කාදී වශයෙන් ඉගෙනගත් ප්‍රකීර්ණ චෛසික 6 යම් සිතක යෙදෙනවා නම් ඒ සිත්වල ඒකාන්ත වශයෙන්ම යෙදෙනවා. නියත වශයෙන්ම යෙදෙනවා. දැන් විතක්කය යම් සිතක යෙදෙනවා නම් ඒ යෙදෙන සිත තුළ ඒක ඒකාන්ත වශයෙන් යෙදෙනවා. මොකද අනියත වශයෙන් යෙදෙන්නේ නැහැ. දැන් විතක්ක, ਵਿਚාර, අදිමොක්ඛ, විරිය, පීති, ඡන්ද කියලා ඉගෙනගත්ත චෛසික ධර්ම 6 අපි යෙදෙන සිත් ඉගෙන ගත්තානේ. දැන් විතක්කේ යෙදෙන සිත් දන්නවනේ. කියන්නේ විතක්කෝපන කියලා අපි ඉගෙන ගත්තා. මේ විතක්කේ කියන එක පහළ වෙන්නේ කවර සිත්වලද කියලා. කියන්නේ දීපංච විඥාන වජ්ජිත ආදී වශයෙන් මේ දීපංච විඥානයේ හැරෙනකොට ගත්ත අපි ඉගෙන ගත්ත මේ ප්‍රථම ධානය සිත් 11 තුල ආදී වශයෙන් අපි ඉගෙන ගත්ත මතකයිනේ. ඒතර අන්න ඒ සිත්වල පහළ වෙනවා නම් ඒකාන්ත වශයෙන්ම පහළ වෙනවා. අය දැන් අපි අනිත් දැන් කරුණා මුදිතා වගේව පහළ වෙන්නත් පුළුවන් පහළ නොවෙන්නත් පුළුවන් නමුත් මේ විතක්කාදී චෛසික ධර්ම යම් සිතක යෙදෙනවා නම් ඒවා ඒකාන්ත වශයෙන්ම යෙදෙනවා. අන්න ඒ නිසා මේ උගන්වනකොට මේ අන්‍ය සමාන චෛසික 13ම අර පොදුවේ උගන්වනවා මේ සියල්ලම නියත යෝගී. ඊළඟට අකුසල චෛසික ධර්ම 14 තුල මෝහය අහිරිකය අනොත්ප්පය උද්දච්චය කියන මේ මෝහ චතුස්කය අකුසල්සෙත් 12ම යෙදෙනවා. ඒ කියන්නේ නියත යෝගී. අන්න මේ මෝහ මෝහ චතුස්කයේ වශයෙන් එක මතක තියාගන්න. මේ මෝහ චතුස්කය නියත යෝගී. නියත යෝගී කියන්නේ අකුසල්සෙත් 12 ඒකාන්ත වශයෙන්ම යෙදෙනවා. ඊළඟට ඉගෙන ගත්තා අපි ලෝභ, දිට්ටි, මාන කියලා ලෝභ ත්‍රිකය. දැන් ලෝභය ලෝභ මූලික සිත් 8 ඒකාන්ත වශයෙන් යෙදෙනවා. නියතයි. මොකද ලෝභයෙන් තොරව ලෝභ මූලික සිත් 8න් එකක්වත් පහළ වෙන්නේ නැහැ. අනේ නිසා මේ ලෝභ මූලික සිත් 8 ඒකාන්ත වශයෙන් යෙදෙන නිසා ලෝභය කියන එකත් නියත යෝගී. දිට්ඨිය අපි ඉගෙන ගත්ත දිට්ඨිගත සම්පයුත්ත සිත්වල යෙදෙනවා කියලා. අන්න ඒ කියන්නේ මෙතන අකුසල් සිත්වල මෙතන. ඒ කියන්නේ අන්නේ දිට්ඨිගත සම්පයුත්ත සිත්වල ඒකාන්ත වශයෙන් යෙදෙන නිසා දිට්ඨියත් නියත යෝගී චෛසික ධර්මයක්. ඊළඟට මානය. මානය කියන එක නියත යෝගී නැහැ. මොකද හේතුව දැන් අපේ අප තුළ අකුසල් සිත් පහළ වෙනවා. ඒ පහළ වෙනකොට දැන් අපි කියමු දැන් ලෝභ දිට්ටි මාන කියන චෛසික ධර්ම හඳුන්වන්නේම ලෝභත්‍රිකය කියලා. කියන්නේ ලෝභ මූලික සිත් 8 විතරයි පහළ වෙන්නේ. ඒ පහළ වෙනකොටත් ලෝභයයි මානයයි කියන්නේ ලෝභ දිට්ටි මාන කියන තුනම එකවරේ දෙන්නේ නැහැ කියලා ඉගෙන ගත්තානේ. එක්කෝ පහළ වෙන්නේ ලෝභයයි දිට්ටියයි නැත්තම් ලෝභයයි මානයයි. දිට්ටි මාන දෙකම එකවර යෙදෙන්නේ නැහැ. අන්න ඒ නිසා දිට්ටිය දිට්ටිගත සම්පයුක්ත සිත්වල ඒකාන්ත වශයෙන් යෙදෙන නිසා දිට්ටිය නම් නියත යෝගී. නමුත් මානය කියන එක එහෙම නැහැ. මානෙ කියන එක නියතයෝගී නෑ කියලා කියන්නේ ඒක ස්ථිර නැහැ. මොකද ලෝභ මූලික සිත් දැන් අරක දිට්ඨිගත සම්පයුත්ත විප්පයුත්ත කියලා සිත් කොටස් දෙකක් තියෙනවා. ඒ නිසා තමයි දිට්ඨිය කියන එක නියතයෝගී වෙන්නේ. නමුත් මානෙ කියන එක නැහැ එහෙම. මොකද අපේ ලෝභ මූලික සිත් 8 15 වුණාට ඔය 8ෙන් සමහර විට මානෙ නැතුව පහළ වෙන්න පුළුවන් ඒක. නේ ඒ කියන්නේ අපි මානෙන් තොරව අකුසල් කරන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසා තමයි කියන්නේ මේ මානය කියන එක නියතියෝගී නෑ කියලා කියනවා. ඊළඟට අපි ඉගෙන ගත්ත විචිකිච්ඡා. නේ ඔය විචිකිච්ඡා කියන එක නියතියෝගී. විචිකිච්ඡාව නියතියෝගී වෙන්නේ විචිකිච්ඡා සහගත සිතේ ඒකාන්ත වශයෙන්ම යෙදෙනවා. අනේ නිසා ඒවා නියතියෝගී. එහෙනම් අනියතියෝගී ටික දැන් හොයාගන්න පුළුවන් නේ. අයි මෝහය, අහිරිකය, අනොත්ප්පේ, උද්දච්චය, ලෝභ, ditthi, විචිකිච්ඡා කියන ටික නියත යෝගී. ඒතර අනියතයෝගී වෙන්නේ මානය. ඊළඟට උද්දච්චය. ඊළඟට දැන් අපි ඉගෙන ගත්ත ආය දැන් අර දෝෂ චතුස්කයත් එක්ක කියන්නේ දැන් දෝෂ චතුස්කයේ හැටියට ඉගෙන ගත්ත දෝෂ ඉස්සා මච්චරිය කුක්කුච්චය කියලා. ඒතර දැන් දේශය කියන එක දේශමූලික සිත්වල ඒකාන්ත වශයෙන්ම යෙදෙනවා. ඒතර ද්වේෂය අයිති වෙන්නේ නියත යෝගයේ චෛසික ධර්මයක් හැටියට. මොකද දේශයෙන් තොරව දේශමූලික සිතක් පහළ වෙන්නේ නැහැ. මොකද දේශමූලික සිත් දෙකේ තියෙන්නේ අසංකාරික සසංකාරික බෙහෙදයක් විතරයිනේ. අනේ සම්පයුති පියුත් බෙහෙදයක් නැහැනේ. එතකොට දේශය කියන එක දෝෂමූලික සිත්වල ඒකාන්ත වශයෙන් යෙදෙන නිසා නියත යෝගී. නමුත් ඊර්ෂ්‍යාව, මාත්සර්ය, කුක්කුච්චය කියන ඒවා අනියත යෝගී. ඒවා යෙදෙන්නත් පුළුවන්, නොයෙදෙන්නත් පුළුවන්. අනේ යනු මතක තියාගන්න. ඊළඟට සෝබන රාශියේ තියෙන චෛසික ධර්මයන් වල දැන් සෝබන සාධාරණ චෛසික 19 ඒකාන්ත වශයෙන් හැම සෝබන සිතක් එක්කම යෙදෙන නිසා සෝබන සාධාරණ චෛසික 19 නියත යෝගී. පැහැදිලිනේ? ඒක නියත යෝගී. ඊළඟට විරති තුන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව කියන එක අපි කියවා ඒක ස්ථිර නැහැ. කාමවචර කියන මහා කුසල්සිත අට තුල යෙදෙන්නත් පුළුවන් නොයෙදෙන්නත් පුළුවන්. ඒ යෙදෙතොත් යෙදෙන්නේ ඒ වරදින් වළක්වන අවස්ථාව තුල පමණයි. ඒ යෙදෙනකොට තුනම එකවර යෙදෙන්නේ නැහැ. වෙන් වෙන් වශයෙන් තමයි යෙදෙන්නේ කියලා. ඒතකොට කාමාවචර වශයෙන් සඳහන් කරපුවේ මහා කෝසල්සෙත් අට තුල නම් අයිති වෙන්නේ අනියත යෝගී හැටියට. නමුත් ලෝකෝත්තර සිත් අට තුල සීල විසුද්ධිය සම්පූර්ණ කරමින් ඒකාන්ත වශයෙන්ම මේ තුනම එකක් එක සිතක් තුල යෙදෙනවා. අන්න ඒ නිසා ලෝකෝත්තර සිත් අට තුල නම් මේ විරති චෛසික ධර්ම තුන නියත යෝගී බවට පත් වෙනවා. ඒ දෙකේ වෙනස තේරුම් ගන්න. ඒ කියන්නේ දැන් මහා කුසල් සිත් අට තුල නියත නැහැ අනියතයි. නමුත් ලෝකෝත්තර සිත් අට තුල සීල විසුද්ධිය සම්පූර්ණ කරමින් එකවරමය දෙන නිසා නියත යෝගී. එතකොට මේ දෙකට මේක ඒ වෙනස දැන් Tamanට පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන් වෙන්නට ඕන. ඊළඟට ප්‍රඥාව. අන ප්‍රඥාව කියන එකත් ඥාන සංපයුක්ත සිත්වල ඒකාන්ත වශයෙන්ම යෙදෙන නිසා ඒක නියත යෝගී චෛසික ධර්මයක්. මොකද දැන් කියන්නේ යම් සිතක් මේ ප්‍රඥා සහගත නම් ඒ කියන්නේ ඥාන සංපයුක්තයි නම් ඒ සිතේ ප්‍රඥාව කියන එක ඒකාන්ත වශයෙන්ම යෙදෙනවා. අනේ නිසා ඒකත් අයිති වෙන්නේ නියත යෝගී වශයෙන්. ඒතර දැන් පුළුවන් නේද මතක තියාගන්න චෛසික ධර්ම 52ෙම නියත යෝගී සහ නියත යෝගී මොනවද කියලා. කියන්නේ අන්‍ය සමාන චෛසික ධර්ම මේ නියත යෝගී. ඊට පස්සේ මෝහය, අහිරිකය, අනුත්ප්පය, උද්ධච්චය, ලෝභය, දිට්ඨිය, ඊළඟට ද්වේෂය, විචිකිච්ඡාව කියන ඒවා අකුසල් සිත් අතරේ නියත යෝගී. එනකට මානය උද්ධච්චය, ඊර්ෂ්‍යාව, මාත්සර කියන දේවල් අනියත යෝගී. සෝබන රාශියේදී සෝබන සාධාරණ 19 නියත යෝගී ඊළඟට විරති චෛසික ධර්ම 3 ලෝකෝත්තර සිත් 8 තුල නියත යෝගී මේ කාමවචර මහා කුසල් සිත් 8 යෙදෙන අවස්ථාවන් තුල අනියත යෝගී ඒක ස්ථිර නැහැ ඊළඟට ප්‍රඥාව කියන එක මේ අයිති වෙන්නේ ඒකාන්ත වශයෙන්ම ඥාන සංපයුක්ත සිත්වල යෙදෙන නිසා නියත යෝගී. ඒතර අප්‍රමඤ්ඤා දෙක අනියත යෝගී. මොකද නියත නෑ ඒක. ඒක අර අප්‍රමාණ්‍යව සත්වයෙන් අරමුණු කරන අවස්ථාව තුල පමණයි යෙදෙන්නේ. අන් අවස්ථාවන් තුල යෙදෙන්නේ නැති නිසා අපමඤ්ඤා දෙක අපි ගණන් ගන්නෙ අනිහිත යෝගයේ චෛසික ධර්ම කොටාසයක් හැටියට. ඉතින් දැන් ඔන්න Tamanට ඒක පැහැදිලිනේ. ඉතින් දැන් මේ කාරණාවන් පිළිබඳව නිර්වෝල් අවබෝධයක් තියෙන්න ඕන. මේ කවරක් නිසාද යෙදෙන්නේ කවරක් නිසාද නොයෙදෙන්නේ. ඊතර එක අවස්ථාවක යෙදෙන්නේ කවරක් නිසාද? ඊතර එකම සිතක් තුළ නොයෙදෙන්නේ කවර හේතුවක් නිසාද? ඊතරන්නේ මේ මේ එක එක කාරණාවක් පිළිබඳව ගැටළු निराකරණය වෙනකොට තමන්ට ඇතිවෙන හොඳ අවබෝධයක් මේ නාම ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳව අපි මේ කතා කරන්නේ නාම ධර්මයන් පිළිබඳව අරූපී ධර්මයක් නේ. එතකොට දැන් මේක අපිට අල්ලන්න බෑ මේ කොතනද තියෙන්නේ මේකේ හැඩය කුමක්ද වර්ණය කුමක්ද. ඒතර මේක කල්පනා කරලම තමයි සොයාගත යුත්තේ. ඒතර සමහර විට ඒ තුලත් මුලාභාවක් ඇති වෙන්න පුළුවන්. මොකද මේවා මේ නාම ප්‍රඥප්තිනේ. නේ දැන් අපි ප්‍රඥප්ති ඉගෙන ගන්නකොටත් ඉගෙන ගන්නනේ අර විද්‍යමාන සහ අවිද්‍යමාන ප්‍රඥප්ති වශයෙන් එතකොට දැන් අර පස්සාදේ චෛසික ධර්ම ඉගෙන ගන්නකොට පස්සය කියන්නේ චෛසිකයක් තමයි. හැබැයි පස්සය කියන වචනේ නෙවෙයි චෛසිකය. ඒක තේරුම් ගන්න ඕනේ. තේරෙනවද? දැන් පස්ස කියන්නේ චෛසික ධර්මයක්. හැබැයි පස්ස කියන වචනේ නෙවෙයි චෛසික ධර්මයේ ස්වභාවය. ඒ කියන්නේ චෛසික ධර්මයේ වෙන්නේ පස්සය කියන වචනේ නෙවෙයි. පැහැදිලිනේ? මොකද පස්සේ කියන වචනේ නාම ප්‍රඥප්තියක්. පැහැදිලිනේ. ඒ කියන්නේ ඒක නාමයක්නේ. ඒතර ඒක නාම ප්‍රඥප්තියක්. හැබැයි ඒ නාම ප්‍රඥප්තිය උනත් ඒක විද්‍යමාන ප්‍රඥප්තියක්. දැන් ගස කියන එකත් නාම ප්‍රඥප්තියක්. හැබැයි ඒක අවිද්‍යමානයි. ඒතර ගස කියන්නේ ගස කියන වචනේ නෙමෙයිනේ ගහ කියන්නේ. නේ පැහැදිලිනේ ගස කියන වචනේ නෙමෙයි ගහ කියන්නේ. ඒතර ගස කියන වචනේ නාම ප්‍රඥප්තියක්. ඒක අවිද්‍යමානයි. නමුත් පස්සය කියන වචනය නාම ප්‍රඥප්තියක්. හැබැයි ඒක විද්‍යමානයි. ඒක කෙනෙක්ට ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගන්න පුළුවන් දෙයක්. සොයාගෙන යද්දී ඒක හමු වෙන දෙයක්. නැති වෙන දෙයක් නේ පරමාර්ථ වශයෙන් විද්දිමානයි. ඒතර ඒ අනුව තේරුම් ගන්න ඕන මේ කතා කරන වචනය නෙමේ ධර්මතාවය වෙන්නේ. ධර්මතාවයේ තියෙන මේ වචන ඉක්මවා යන්නට ඕන. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ වචනවල එල්ලෙන්න එපා කියලා. මොකද අපි සමහරට වචන තුලම එල්ලෙන්න යනවානේ. දැන් එහෙම වුණාම අර්ථය පැහැදිලිව පේන්නේ නැති වෙනවා. දැන් ඒ කියන්නේ තවත් විදිහකින් අපි කිව්වහොත් එහෙම දැන් අපි කියනවා චතුරාර්ය සත්‍ය කියලා කියනවා. හැබැයි චතුරාර්ය සත්‍ය කියන්නේ නාම ප්‍රඥප්තියක්. ඒ චතුරාර්ය සත්‍ය කියන වචනය. හැබැයි චතුරාර්ය සත්‍ය කියන්නේ මේ ඒ චතුරාර්ය සත්‍ය කියන වචනය නෙවෙයි. පැහැදිලි වුණාද? මොකද සත්‍ය කියන එක නුවණින් අවබෝධ කළ යුතු දෙයක්. අරක වචනයක් විතරයි. තින්ත චතුරාර්ය සත්‍ය කියන වචනයයි චතුරාර්ය සත්‍ය කියන්නේ දෙකක්. ඒතර චතුරාර්ය සත්‍ය කියන වචනය නාම ප්‍රඥප්තියක්. නමුත් ඒක විද්දිමානයි. නේ විද්දිමාන විද්දිමාන ප්‍රඥා. ඒ කියන්නේ ඒක ප්‍රඥප්තියක් නෙවෙයි. වචනය විතරයි ප්‍රඥප්තියක් වෙන්නේ. නමුත් නිවන කියන එක ඒකාන්ත වශයෙන් පරමාර්ථ වශයෙන් විද්දිමානව පවතින දෙයක්. ඉතින් අනේ නිසා අපි මේ දේවලුත් ඉගෙන ගන්නට ඕන මේ චෛස් එක ධර්ම ඉගෙන ගන්නකොට දැන් පස්සේ කියනකොට අපේ සාමාන්‍ය වචනාර්ථයෙන් ගත්තොත් එහෙම එතන අපි ඉගෙන ගත්තේ ගැටීමනේ ස්පර්ශයනේ. හැබැයි එතන අර අපිට අර ස්පර්ශය කියලා අවදාාරික වශයෙන් ඇතිවන හැඟීමට වඩා වෙනස් අවබෝධයක් එන්න ඕන මේ ස්පර්ශ කියන චෛසික ධර්මයන්ගේ ස්වභාවය තේරෙනකොට. මොකද අපි සාමාන්‍ය ලෝක ස්පර්ශය කියලා කියන වස්තු දෙකක් අතර ඇතිවන ගැටීම. මේ දැන් මේ අතින් අනිත්‍ය තල්ලපම මෙතන ස්පර්ශ වෙනවා. එතන තියෙන බාහිර වස්තු දෙකක් අතර තියෙන ගැටීමක්. නමුත් අපි මේ ස්පර්ශ වශයෙන් ඉගෙන ගන්න චෛසික ධර්මය නාම ධර්ම අතර තියෙන ගැටීමක්. පැහැදිලිද? ඒ කියන්නේ දැන් මට මේ ඉදිරියේ තියෙන රූපයක් පේන්න නම් ඒ රූපාරම්මනේ චක්කු ප්‍රසාදයේ ගැටෙන්න ඕන. ඒක තමයි ස්පර්ශය කියලා කියන්නේ. අන්න ඒක තේරුම් ගන්න තියෙන නුවණින්මයි. පැහැදිලිනේ? කියන්නේ දැන් අපිට බාහිර වස්තු අතර ගැටීම නම් ප්‍රත්‍යක්ෂයි. පැහැදිලි නේක. නමුත් මේ නාම ධර්ම අතර තියෙන ගැටීම දැන් අර වස්තුව මේ චක්කු ප්‍රසාදය ඇවිල්ලා වැදුනද? එහෙම දෙයක් උනේ නැහැ. මේ නමුත් ස්පර්ශ වුනේ නැත්නම් රූපේ චක්කු විඥානේ පහළ වෙන්නේත් නැහැ. අනේ ඒ නිසා තමයි මේක නුවණින්ම තේරුම් ගන්න ඕන කියලා කියන්නේ. මොකද්ද මේ ස්පර්ශය කියන එක. ඒකයි මේ ස්පර්ශය කියන චෛසික ධර්මය අවබෝධ කරන්න දුෂ්කර චෛසික ධර්මයක්. නුවණින්ම අවබෝධ කළ යුතුයි. ඉතින් ඒ නිසා තමයි මේ චයිස් එක ධර්ම ගැන දැන් හොඳට ඉගෙනගෙන තියෙනවා. ඒ දේවල් එකක් එකක් ගානේ සම්මර්ෂණය කරන්න ඕන. දැන් මේකේ ස්වභාවය කුමක්ද? ඒතර මේවා දැන් 15 වෙන සිත් දන්නවා. 15 නොවන සිත් දන්නවා. ඒතර එකක් එකක් ගානේ අපි සම්මර්ෂණය කරගෙන යනකොට පැහැදිලි වෙන. එහෙනම් මේ සිත තුළ මේක යෙදෙන්න හේතුව මේකයි. නොයෙදෙන්න හේතුව මේකයි. ඒතර ඒත් එක්කම අවබෝධයක් ඇති වෙන මේ සම්පූර්ණයේම මේ හේතුප්‍රත්‍ය සම්බන්ධයක් තියෙන්නේ. මේ අපි ඉගෙනගත යුතු දෙයක් තමයි මේ හැම තැනම තියෙන්නේ හේතුප්‍රත්‍ය සම්බන්ධතාවයක් තියෙන්නේ. ඒතර කිසිම අවස්ථාවක අහේතුකව කිසිම දෙයක් සිදු වෙන්නේ නැහැ කියන එක අපි තේරුම් ගන්නට ඕන. අපි ඒක මුලිනුත් සිහිපත් කරලා තියෙනවා. මේ ලෝකයේ තුල සිදුවන කිසිම දෙයක් අහේතුකව සිදු වෙන්නේ නැහැ. පැහැදිලිද? ඒ කියන්නේ අපි මේ උපමාව ගත්තොත් දැන් අපි මීට පෙරත් මතක් කරලා තියෙනවා. දැන් අපි පිරිස එකතු වෙලා මෙතන අභිධර්මයේ සාකච්ඡා කරනවා. ඉතින් මෙතන අභිධර්මයේ සාකච්ඡා කිරීම මේ අහේතුකෝ වෙච්ච දෙයක්ද? මේ නිකන් අපිට හිත ගමන් හම්බුණා අපි සාකච්ඡා කළා අපිට ආරංචි වුණා අපි ආවා. ඒ නිසා ඉගෙන ගන්නවා. මේ බැලුව බැලමිට හිතෙන්න පුළුවන් මේක මේ නිකම්ම මේ ඉබේටම වෙච්ච එකක් කියලා. එහෙම වෙන්න පුළුවන් ඉබේටම ආකස්මිකව වෙන දේවල්. නෑ හැම එකටම හේතුවක් ප්‍රත්‍යක් තියෙනවා. ඉතින් ඔය ඇත්තවද මේ අභිධර්මයේ ඉගෙන ගන්නේ දැන් මෙතන පහළ වෙන්නේ දැන් ඇසීම වශයෙන් නම් පහළ වෙන විපාක සිතක් නේ. ඉගෙනගෙන තියෙනවානේ. කියන්නේ කුසල විපාක උපේක්ඛා සහගත සෝත විඥානයක් තමයි දැන් පහළ වෙන්නේ. ඒතර මේ විපාක සිත යම් වෙලාවක ඒ කියන්නේ මෙතන මේ ඔය ඇත්තන්ට මේ කුසලයක් විපාක දෙන්නේ. ඒතර විපාකයක් විඳින්න නම් ඊට අදාළ කුසලයක් තියෙන්න ඕනනේ. මොකද කුසලයක් තිබුණොත් තමයි විපාකයක් තියෙන්නේ. ඒතර මෙතන මේ කුසල විපාක උපේක්ඛා සහගත සෝත විඥානයක් පහළ වෙන්න නම් ඊට අදාළ කුසලයක් තියෙන්න ඕන. ඉතින් අපි මේ සසර ගමන එනකොට මීට අදාළ කර්මයක් කරලා තියෙනවා. කුසල කර්මයක්. ඒකේ විපාකය තමයි මේ විඳින්නේ. ඒතර අපි මීට පෙරත් කියලා දීලා තියෙනවා අපේ ජීවිත තුල අපි කුසල් යම් අවධියකදීදී කරන්නේ අන්න ඒ අදාළ අවස්ථාව තුලම තමයි ඒකේ විපාකයක් ලබලා දෙන්නේ. ඒ අපි උදේ වරුවේ යම්කිසි කර්මයක් කළා නම් ඒකේ විපාකය හම්බ වෙන්නේ උදේ කාලයකමයි. දහවල් කාලේ යම්කිසි විපාකයක් කළා නම් ඒකේ විපාකය හම්බ වෙන්නේ දහවල් කාලයකමයි. රාත්‍රී කාලේ යම්කිසි විපාකයක් කළා නම් ඒ විපාකේ හම්බ වෙන්නේ රාත්‍රී කාලේමයි. ඒක මෙහෙම හිතමු දැන් ඔන්න දැන් මං මීට పూర్ව භවයක් තුල මේ මිනිස්සෙක් මරලා තියෙනවා. හොඳයි. මිනිස්සෙක් මරලා තියෙනවා. හැබැයි මරලා තියෙන්නේ රෑ. හොඳ රාත්‍රී කාලේ මිනිස්සෙක් මරලා තියෙනවා. ඉතින් මම මේ ජීවිතේ ඉපදිලා ඉන්නකොට මං යම්කිසි මේ මේ ජීවිතේ එක කරපු වරදකට හරිය නොකරපු වරදකට හරිය යම්කිසි දෙයකට අහුවෙලා මට මරණීය දඬුවම ලැබෙන්න තියෙනවා. මරණීය දඬුවම ලැබෙ. ඒ කියන්නේ මාව දැන් ඝාතනය කරන්න තියෙනවා. කියන්නේ මේ කර්ම විපාකයට අවස්ථාවක් එළමිලා තියෙනවා. ඒතර දැන් අරකට අදාළ කර්මයක් නම් දැන් මාව මරන්න කෙනෙක් බලාගෙන ඉන්නවා නම් කොච්චර මාව දවල් කාලේ මරන්න හැදුවත් මරන්න බෑ. අනිවාර්යයෙන්ම රාත්‍රී කාලේ හැංගුණත් බෑ. කොහොම හරි මරනවා. ඒ මොකද සුදුසු අවස්ථාව තුල තමයි ඒක විපාකය දෙන්නේ. ඒක හොඳට හොයා ගන්න පුළුවන් പ്രേත වස්තු එහෙම කියවනකොට. പ്രേත වස්තුව ගැන හදාරනකොට ඔයයන්ට හමු වෙනවා සමහර කතා වස්තු වල සමහර අය මේ සුවදුක් දෙකම විඳිනා ඉන්නවා දිව්‍ය ලෝකේ. කියන්නේ සමහර අසුර නිකායවන් වල ඉන්නවා සමහරට උදේ කාලයේ දිවා කාලයේ සැප විඳිනවා. රාත්‍රී කාලයේ දුක් විඳිනවා. එහෙම හමු වෙලා ඇති. ආයෙත් නැවතත් උදේට සැප රාත්‍රියේ දුක් විඳිනවා. ඒතර මෙයාගේ කර්ම විපාකේ හොයාගෙන ගියාම මෙයා දිවා කාලය තුල පින් කරලා හැබැයි රාත්‍රියට ගිහිල්ලා සත්තු මරලා තියෙනවා. අන්න ඒ නිසා යාට નિયમિત අවස්ථාව තුළ තමයි මේ විපාක ඕවගේ සිද්ධි බොහෝ තියෙනවා මේ ප්‍රියත වස්තුව තුළ. ඉතින් ඒ තවත් ජාතක කතා කියවනකොට වුණත් නුවණෙන් කියවුවොත් තේරුම් ගන්න පුළුවන් මේ අදාළ කර්මයේ ජීවිතයේ කිනම් අවධියක් තුළද මේ සම්මුඛ වෙලා තියෙන්නේ. ඉතින් ඒක අර දැන් අර ගහක ඵල හට ගන්න සුදුසු කාලයක් තියෙනවානේ. මේද අපි කොච්චර ගහක් හිටවලා මේකෙන් ඉක්මනට ඵල ගන්න ඕන කියලා ඉක්මනට වතුර දැම්මට පොහොර දැම්මට ගෙඩි හට ගන්නෙ නැහැ. ඒතර ඒකේ සුදුසු කාලයක් තියෙනවා. අන්නේ කාලය තුල තමයි ඒ ඵලය ලැබෙන්නේ. අන්න ඒ වගේ අපේ ජීවිත තුලත් අපි කරපු දේවල් වල විපාකය ලැබෙන්න සුදුසු කාලයක් තියෙනවා. අන්න සුදුසු කාලය තුල තමයි ඒ විපාකය අපිට ලැබෙන්නේ. ඉතින් ඒ නිසා දැන් මේ අපි කරන හැම දෙයක් තුළම තියෙන්නේ හේතුප්‍රත්‍ය සම්බන්ධතාවයක් තියෙන. ඒක තමයි තථාගත දර්ශනයේ පදනම වෙන්නේ හේතුඵල ධර්මය. ඒතර චතුරාර්ය සත්‍ය තුල මේ නාම රූප ධර්ම තුල ස්කන්ධ ආයතන පටිසමුප්පාද චතුරාර්ය සත්‍ය සෝවිසි ප්‍රත්‍ය මේ හැමතැනම උගන්වන්නේ හේතුඵල ධර්මය උගන්වන්නේ. තරන්නේ ඒක යමෙක් දැක්කනම් අන්න එයා තමයි සත්‍ය අවබෝධ කරගත්ත කෙනා බවට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ චෛසික ධර්ම සිත් ගැන ඉගෙන ගන්නකොට අන්න මේ හැම දැන් අපි සිත් ටිකත් හොඳට දන්නවා චෛසික ටිකත් හොඳට දන්නවා ඒ වගේ සම්ප්‍රයෝගයත් දන්නවා ඉතින් ඒ නිසා දැන් මේ සියල්ලම නුවණින් සම්මර්ෂණය කරනකොට අන්න මේ හැම ධර්මයකම තියෙන හේතුප්‍රත්‍ය සම්බන්ධය Tamanට පේන්න පටන් ගන්නවා. දැන් මේ නාම රූප ධර්මයන් සම්මර්ෂණය කිරීමම තමයි අපි කියන්නේ මේ නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ. ඉතින් විදර්ශනා වඩනකොට අර තියෙන විදර්ශනා අපි ඉදිරියේදී කියලා දෙනවා. ඒකෙන් එකක් තමයි නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ. ඉතින් මේ යන්නේ ගමනට තමයි. මොකද මේ නාම රූප ධර්මයන් විනිවිද දකින්න ඕන. ඒතර තමයි ආත්ම දෘෂ්ටිය දුරු වෙන්නේ. ඒතර තමයි මේ අනාත්මිකෙන් සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන්න උපනිශ්‍රේ වෙන්නේ යන්නේ ඇති කරගන්න අවබෝධඥානෙ. ඉතින් යන්නේ ඒ නිසා අපි අදට මීට වඩා සාකච්ඡා කරන්න ලැබෙන්නේ. ඉතින් ඒ කාරණාවන් සිහිපත් කරගෙන තවත් මේ කියලා දුන්න කාරණාවනොත් හොඳට නුවණින් කල්පනා කරමින් තමන්ගේ ජීවිතය තුළ මේ පරමාර්ථ ධර්ම ගැන බොහෝම හොඳ ගැඹුරු අවබෝධයක් ඇති කරගෙන තමන් තව තවත් මේ ධර්මයන් නැවත නැවතත් හොඳට ඉගෙනගෙන ඒවා හොඳට හුරු කරලා මේ ගුණධර්මයන් දියුණු කරගෙන මේ ලෝකයේ ජීවිතයේ යථා පැවැත්ම තත්වාකාරයෙන්ම අවබෝධ කරගෙන තම තමා විසින් ප්‍රාර්ථනීය බෝධියකින් මගඵල නිවනින් සැනසෙල්ල පිණිසම මේ ඇති කරගන්නා වූ ධර්ම අවබෝධඥානය අපි හැම දිනාටම ඒකාන්ත වශයෙන් උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගනිමු හැම දිනාටම තෙරුවන් සරණයි